භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස උනච පරං භික්ඛවේ භික්ඛු අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති සම්මින්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති සංඝාටිපත්ත චීවර ධාරණේ සම්පජානකාරී හෝති අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగරිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති කෞරෝණියේ යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි අපි අද මේ සතිපට්ඨානය කියන වටිනා චාරගර්භ සූත්‍රයේ අපි මේ 15 වෙනි වතාවටයි හමු වෙන්නේ නැත්නම් 15 වෙනි පැයටයි මේ එළවෙන්න හදන්නේ එතනදී අපි පර්ව වශයෙන් සතිපට්ඨානි මේ සම්පජාඤ්ඤ සම්පජාන පර්වයට සම්පජාඤ්ඤ පර්වයටයි අද මේ මාතුකා තැබුණි. මෙතුහා කල් මේ සතිපට්ඨානය පිළිබඳ මූලික උද්දේශ වශයෙන් හඳුන්වා දීමක් කරලා නිර්දේශ වශයෙන් මේ කායානුපස්සනාවේ අතුලාන්තයක් ගැඹුරක් අපි මේ ඉදිරිපත් කරගන්න. ඒ සරුවචනාංශිකී ඉදිරිපත් කිරීමත් බොහෝමත්ම ස්වභාවික ප්‍රඥා ගෝචර ඒ වාගේම බොහොම අතුලාන්තයකට යොමු කරන විදිහේ බරසාරකමක් ඉදිරිපත් කිරීමේ ක්‍රමයේ තියෙනවා. ඒක ඒ සූත්‍රය ආහන මේ සුත්තමේ ඥානයේ වශයෙන් ආහන පළවෙනි අවස්ථාවෙත් හොඳට වැටහෙනවා. ඉන්ටේ ඉන්ටේ ඉන්ටේ ඉන්ටේ ගැඹුරකට ඉන්ටේ ඉන්ටේ ඉන්ටේ අතුලාන්තයකට සාරයකට ගෙනියනවා. ඒ වගේම තමයි චින්තාමේ වශයෙන් ඒ යටි අර්ථ විවරණේ ඒ වගේම Tamange අත්දැකීම් එක සම්බන්ධ කරලා සාමාන්‍ය බුද්ධියත් එක්ක සම්බන්ධ කරලා අනිකුත් භාෂා විෂයාන්තර දර්ශනත් එක්ක සංසන්දනය කරලා බලනකොට සුතමේ ඥානෙ ඉක්මවලා ගිය ඒ චින්තාමේ වශයෙන් ගත්තාම මධ්‍යේ කල්යාණේ වශයෙන් ගත්තාම ඒකෙත් තියෙනවා මෙතන බරසාරකමක් වේනවා. ඒ විතරක් නෙමෙයි ප්‍රත්‍යක්ෂ ඥානියත් එක්ක අරගෙන බලනකොටත් බොහෝම අතුලාන්තයකට. බොහෝම පරමාර්ථයට කිට්ටු කරන පරමකට මේක විහිදෙනවා. ඒක නිසා අපි කලිමුත් දවසක මතක් කරගත්තා වගේ මේ කායanusasanaව විතරක්ම ඇති ඒ මාර්ගඵල ඥාන ලබා ගැනීමට පවා. මේ ආරම්භක පළවෙනි සතිපට්ඨානෙ ගත්තත් ඒකෙත් විශාල ගැඹුරක් වෙනවා. ආනේ මේ බව දක්වන්නට තියෙන හොඳම සාධකයක් තමයි මේ සම්පජඤ්ඤ පබ්බය. අපි මේක ඉස්සල්ලා ඉරියාපත වශයෙන් සාකච්ඡා කරන්න යෙදුනා. ඒකෙදී ගච්ඡන්තෝ අගච්ඡාමි इति පජානාති. යන්නේ යන බව දැනගනි. පජානාති කියන පදය ඉදිරිපත් කරගෙන තිබුණා. ඒකේ පේන්න තියෙන්නේ <clears throat> සමස්තයක් වශයෙන් අරගෙන. සමූහයක් වශයෙන් අරගෙන ඒකකයක් වශයෙන් අරගෙන හඳුන්වා දෙන අවස්ථාවක්. ඒක ඉරියාපත කරනකොට හතරකටයි කඩලා තිබ්බේ. යන්නේ ඉඳින්නේ සිටින්නේ හොබින්නේ කියලා ඉරියාපත හතරකට තිබුණා. ඒ හතර පිළිබඳව පජානාති කියන පදය ජානාති කියලා කියන්නේ දනි. ඒක සිංහලට එහෙම අපි හරවලා තියෙනවා හෙළුවට ජානාති දනි. පජානාති කියුවට කිව්වහම ප්‍රකාර වශයෙන් දනි ප්‍රකාශ වශයෙන් දනි ප්‍රකට වශයෙන් දනි ආදී විදිහට අර දනි කියන එක තව හොඳ පැත්තට විශේෂ වෙනවා. මනාවකට දන්නවා. හොඳට පැහැදිලිව ප්‍රකටව දන්නවා. ආදී වශයෙන් පජානාති කියන පදේ එතකොට ඒක අර දනි ජානාති කියන හුදු ක්‍රියාපදය වඩා සුභවාදී ආගමික දාර්ශනික පැත්තකට ගෙනියනවා මේ ප්‍රකට ලෙස දැනගැනීම ප්‍රකාශ ලෙස දැනගැනීම නැත්නම් ප්‍රසිද්ධ ලෙස ප්‍රකාරයෙන් දැනගැනීම. දැන් මේ සම්පජඤ්ඤේත යනකොට ඒ ඉරියාපත හතරකට කඩපු එක දැන් ඊට වැඩිය කීප අභික්කන්තේ පටික්කන්තේ කියලා අර ගච්ඡන්ත පදේ කඩලා තියෙනවා. ඊගාවට ආලෝකිතේ විලෝකිතේ සම්මින්ජිතේ පසාරිතේ ආදි වශයෙන් අර ප්‍රධාන ඉරියව් වලට ගැටිච්ච නැති ගැලිච්ච ගැනිච්ච නැති කොටස් ඉරියාපත පුංචි සංදි අනුසන්ධි එකක් එකක් විස්තර කරනවා ඒ කරලා මේ විස්තරයේ දැනගන්නා වචනෙට පජානන කියන පදේ වෙනට සම්පජානන කියන පදේ සං කියලා තවත් කොටසක් එකතු කරලා තියෙනවා. සංපජාන කියලා එතකොට ඒ පදය කොටස් තුනකට කඩන්න වෙනවා. ජාන කියලා කියන්නේ අපි ගිය පාර මේ සතර ඉරියව් ගැන ඉගෙන ගන්න වෙලාවට ඉදපත් කරගත් පජානාති කියන පදේමයි ජානාති පජානාති ප්‍රකාශ ලෙස ප්‍රකාශ ලෙස නැත්නම් ප්‍රාකාර විවිධාකාර වශයෙන් දැනගනී කියන එක පජානාති සම්පජානාති කියනකොට ඒකට මේ මෙවට හරි දක්ෂයි අටුවාචාරින් වහන්සේලා. උන්වහන්සේලා හරියට කෙස්සක් පීරුවා වාගේ බොහෝම පිළිසිදුවට මෙවා ගොනු කරලා දීලා තියෙනවා. ඒ නිසා භාෂා ව්‍යාකරණ පැත්තෙන් බැලුවත් ධර්ම කොටස කඩ කඩ බලන හුදු ඉගෙනීමේ පැත්තෙන් බැලුවත් විශාල රසවත් බවක් විචිත්‍ර භාවයක් ඉදපත් කරනවා. මේ සංකේන කොටසට අර්ථ තුනකින් උදව් කරනවා නැත්නම් තුන් පැත්තකින් විග්‍රහ කරනවා ස්වයං කියන අර්ථය පෙන්නනවා සමාන්තතෝ සම්මා කියලා අර්ථ තුනකින් අර පජානාති කියන පදය විශේෂණය කරනවා ස්වයං කියලා කියන්නේ නැත්නම් සක කියන්නේ තමා වශයෙන්ම දැන ගැනීම අර ප්‍රත්‍යක්ෂයට තව කිට්ට කරන ඥානාති කියලා කියන්නේ හුදු ක්‍රියාවක් ධනී කියන ක්‍රියාපදයේ පජානාති කිව්වහම මේක වඩා විෂදව ප්‍රකාශව ඒ වගේම ආකාර ප්‍රකාර වශයෙන් දැන ගැනීම වශයෙන් අරක අරිට වඩා ශිල්පයක් ශිල්පීය ක්‍රමයකට දැකීමක් වෙනවා සම්පජානාති කිව්වට පස්සේ ඒ සක සොයන් කියන අර්ථයේ තමා වශයෙන්ම දැන ගැනීමේ වෙන ප්‍රත්‍යක්ෂ ඥාණයට කිට්ටු කරනවා මේ කාගවත් දැන ගැනීමක් කාගවත් විග්‍රහයක් කාගවත් දාර්ශනික මතයක් නෙවෙයි තමා වශයෙන්ම දැන ගැනීම. ඒ තමා වශයෙන් දනි තමා වශයෙන් විසදව දනි නැත්නම් තමා වශයෙන් විශේෂිතව දනි ආදි වශයෙන් එතකොට සම්පජානාති කියන ඒ තමා වශයෙන් දැන ගැනීමත් දෙක දෙකට කරනවා. ජානාති පජානාති සම්පජානාති. ඊගාවට සමන්තතෝ පජානාති කියනකොට හාත්පසින්ම දැන ගැනීමක් වෙතන ඉල්ලුම් කරනවා. අර ඉරියාපත පබ්බයේදී පුදු සමූහයේ වශයෙන් ආරම්භයක් වශයෙන් හඳුන්වා දීමක් වශයෙන් හතරකට කඩලා සාමාන්‍ය ඉරියව් හතරයි කියලා පෙන්නකොට මේකේ ඉරියව් තවත් කුංචි ඉරියව් වලට කඩලා ඒ සෑම ඉරියව්වක්ම හාත්පසින්ම දැක ගන්න. එක පැත්තකින් එක දිශාවකින් දැකලාමයි. ඒ දැකීම හොඳට ප්‍රකටව. හොඳට ආකාර සහිතව විස්තර සහිතව අපි සාමාන්‍ය කීක විවහාර පාඩරගෙන විශේෂයෙන් දැනගත්තයි කියන එක. සම්මා කියනත් ඒ ගත්තොත් එහෙම මනාකොට විපරීත වශයෙන් නෙවෙයි. ඒ විපල්ලාස හිතකින් විපර්යාස වෙච්චි හිතකින් නෙවෙයි බොහෝම සම්‍යක් වූ හිතකින් අවිපරීතව දැන ගැනීමක් සඳහන්. ඒකත් විශේෂයෙන් දැනගන්න. ඒ නිසා ප්‍රසම්පජඤ්ඤ කියන පදයට අර්ථ හයක් හය පැත්තකින් කරගන්න. ඉතින් මේක <clears throat> දැක දැක දන දන කිරීමක් විතර තියෙන්නේ. එහෙම නැතුව වෙන දෙයක් එහෙම නැත්නම් අහම්බයක් නෙවෙයි. දැක දැක දන දන. විශේෂයෙන් දැක දැක විශේෂයෙන් දන දන. ඉතින් එතකොට පේනවා ඒ මෙතන සීල ශික්ෂාවටත් යම් ආකාරයක දිරිදීමක් කරනවා. සමාධි ශික්ෂාවටත් යම් ආකාරයක දිරදීමක් කරනවා. ප්‍රඥා ශික්ෂාවටත් යම් ආකාරයක දිරදීමක් කරනවා. ඒ නැත්නම් අභ්‍යන්තර සාසනේ හාත්පසින් තන වඩා දෙන ගතියක් මේ සම්පජාඤ්ඤ කියන පදේ තියෙනවා. ඒ නිසා මේ පදයේ අර කියාපු ආගමික හැඟීමට, දාර්ශනික හැඟීමට, ප්‍රත්‍යක්ෂයට ලං වෙච්ච හැඟීමට තව පැත්තකින් කියනවා නම් සුතමේ ඥාන වශයෙන්, චින්තාමේ ඥාන වශයෙන්, ප්‍රත්‍යක්ෂ ඥාන වශයෙන් ආදි කල්යාණ වශයෙන් මජ්ජේ කල්යාණ වශයෙන් පරියෝසాన කල්යාණ වශයෙන් කියලා මේ හුඟා පුරුක් හුඟා පරිවයන් සම්බන්ධ කරන්න පුළුවන් වටිනා මැලියමක් වටිනා මේ සිනේහනයක් පස්සේ මේ සම්පජාන වචනාර්ථ වශයෙන් පදගතාර්ථ වශයෙන් තේරුම් ගන්න නැත්නම් මේක රස විඳින්නේ නැහැ කියන එක නෙවෙයි. එතන ධර්ම රසයක් තියෙනවා සුතමේ මේ ධර්ම රසයක් තියෙනවා. නමුත් ඊට වඩා අමත විදර්ශනා භාවනා සුතමේ ප්‍රඥාමේ වශයෙන් කවුරුර කියන දෙයක් අහගෙන ඉඳලා එහි ඇති අර්ථ ගැඹිරත්වයේ තේරුණාට වඩා තමන්ට ප්‍රයෝග ප්‍රයෝජන වශයෙන් විවිධාකාරයේ ජීවිතය නැත්නම් පැවිදි ජීවිතය හදලා දෙන්න මේකෙන් ලොකු සුබ පැත්තටම හොඳ පැත්තටම ඉදිරියටම تعلق කරන ගතිය. අපි කරන මේ සම්පජාඤ්ඤ පදේ. සම්පජාඤ්ඤ පදේ තියෙන වැරද්ද අත්දැක්කා වේවා. තව තවත් කුඩා කොටස් වලට කඩලා කොටසක් පුරාම මේ දැනීම දැක දැක දන දන සිදුවීම පැතිරෙන සුද්ධ විපස්සකයට ඇසියේ බණා ගෘහපතේ අතියේ සුපතිත්ත සතිය කියන මුල් බැස ගැනීමයි අතුරු සිතුරු සිදුරු නුව පැතිරි යන ගතියක් එනවා. සමතය නැත්තම් සමාධිමක් වශයෙන් සමතේ පැතිරීමක් වශයෙන් දක්ව ගන්න පුළුවන්. ඒක නිසා අර සුත්තමේ වශයෙන් හදාාර කෙනාට වඩා මේ භාවනාමය වශයෙන් මේක කිට්ටු කරගත්ත කෙනාට භාවනා ජීවිතයේ සමත වේවා විදර්ශනා වේවා නින මට්ටමේ ලොකු වෙනසක් මේ මේ මේ එලි එලි පෙලි කරලා දෙන්න හදන මේ සම්පජාන්‍ය පාපේ. උඟ දෙනෙක් වෙන විදිහට කියනවා නම් භාවනා ජීවිතයේ වැඩි පිළිසක් මෙතෙන්ට එන්නේ නැන්නේ. ඒක නැති බොහෝම ප්‍රසිද්ධ කාරණාවක්. ආරම්භය බොහෝම වැඩි භාවනා ලෝකේ. උඟ දෙනෙක් ආරම්භ කරනවා ආරම්භ කළාට ඒ භාවනාව ඉදියාපත වශයෙන් සම්පජාන්‍ය වශයෙන් දියුණු පවුණු කර ගන්නට නම් තාමත්ව සුළු පිළිසක් තේරිලා බේරිලා තමයි යොමු වෙන්නේ. ඒකට හේතු මම හිතන්නේ ධර්ම දේශනාවේදී මත්තට පැහැදිලි වෙයි. ඒක නිසා අපි එකතු වෙලා ඉන්න අද පිරිස. ඒ අතින් සන්තෝෂ වෙන්න පුළුවන් අපට මේ බොහෝ තේරීම් බේරීම් පරීක්ෂණ වලින් බේරිලා සමර්ථ වෙලා අද අපිට මේවා සාකච්ඡා කරනවා විතරක් නෙවෙයි ක්‍රියාවට නගා ගන්න පුළුවන් තරමට ලොකු සාසන සම්පත්තියක් අද අපට විශේෂයෙන්ම එවැනි අත්තන්ට මේ ධර්ම කොටස වලින් ලොකු දිරිදීමක් ඇති කරනවා. අනික් අත්තන්ට එවැනි තැන් වලට ඊගන්න බැරුව තාමත් ඒ පිළිබඳව අර මූලික පසුවිම කලෙලිය සකස්ම නැති අත්තන්ට මෙවුවා දේව ධර්ම වශයෙන් කොහොම ඈත තියෙන ළඟාවෙන්න බැරි දේවල් වශයෙන් ඉතා උසස් කොට සලකලා ඉතින් ඒක සතිපට්ඨාන සූත්‍ර සත්‍යයනාවෙන්ම අපිට ආරස්සා මේ සැලසෙනවා කියන මට්ටමට ඒක ගුඪ ධර්ම බවට, গুপ্ত ධර්ම බවට පත් කරගන්න. නමුත් මේ වැඩට බැසුව ඇත්තන්ට නම් ඒක ඇති කිසිම গুপ্ত ස්වභාවයක් ඇත්තේ නෑ. ආරක්ෂාව සැලසෙන්නේ සතිය ආරක්ෂාවෙන්මයි. ඒ නිසා අභික්කන්තේ පටික්කන්තේ සම්පජානකාරී හෝති කියලා කියනකොට ඒ සාමාන්‍ය දැනගන්නා තැන ඉඳලා මේ කියන අමාවතයෙන්ම ආත්පසින් අවිපරීතව මනා විශේෂතා සහිතව දැනගන්නා තැනට යන්න සීල සමාධි ප්‍රඥා කියන තුන් පැත්තෙම නැවත සලකා බැලීමක් අවශ්‍යයි. ඒකට මේ මූල ධර්ම වශයෙන් අපි මේ මතු කරගත්තා වූ කාරණාව ප්‍රයෝජනයට නැංවීමේදී ක්‍රියාවට නැංවීමේදී අපේ තේරවාද සම්ප්‍රදාය මේ සම්පජාඤ්ඤය කොටස් හතරකට කඩලා විස්තර කරන බව පොත්පත් විතර විතර ආශ්‍රය කරන ඇත්ත හොඳට දාන්න. ඒකෙදි ඒ තේරවාද ස්වභාවය නැත්නම් තේරවාදයේ තේමාව ආරක්ෂා කරගෙන මේ ලාවට ගොරෝසුවට පොදුවේ පටන් ගත්ත වැඩපිළිවෙල සුවිශේෂව තමා වශයෙන් හාත්පසින් දැන ගන්නා අවිපරීතව දැන ගන්නා තැනට හොඳ ක්‍රමානුකූල දැස්මක් ක්‍රමානුකූල ගැඹුරක් ක්‍රමානුකූල අතුලාන්තයක් ඇතුළත් වෙනවා ලං කරලා ඒ නිසා අපි <clears throat> පරියන්කේ ඉඳලා සක්මනේ නැගිටින වෙලාවක් වෙන්න පුළුවන් එනකන් සක්මනේ ඉඳලා රූපයක් දකින්න වෙලාවක් වෙන්න පුළුවන් සාද්දයක් අහන වෙලාවක් වෙන්න පුළුවන් හිතවිල්ලක් නැගෙන වෙලාවක් වෙන්න පුළුවන් වේදනාවක් නැගෙන වෙලාවක් වෙන්න පුළුවන් සක්මණෙන් පිටත්ව යන වේලාවක් වෙන්න පුළුවන්. පින්න පාතේ වරිනකොට ඒ මගදී හම්බෙන වෙන අතුරු බාධා අවස්ථාවක වෙන්න පුළුවන්. මේ සම්පජාඤ්ඤය පිළිබඳව මූල ධර්මමය සම්පජාඤ්ඤ දැනුම අපිට ක්‍රියාවට නංවන්නට ගොඩක් අවස්ථාවක් තියෙනවා. ඒ මොකද මිනිස්සෙක් කියනනම් සතෙක් කියනනම් මේ නලියන ගතියක් තියෙනවා. ඒකට එක විදියකට කවදාකවත් ඉන්න බෑ. ඉන්න පුළුවන් නම් අපි කියන්නේ මැරිලා වාගේ කියලා. පණ තියෙනවනම් නලිය. ඒ කියන්නේ නිතරම ඉරියව් මාරු කිරීම සත්ව සංකල්පයේ හැටි. මේ බුහුත කියන පදේ තේරෙන කොටත් පෙන්වන්නේ ඉන්න බවට නලියන කම තමයි බුහුතයක්. සත්ත්වතෝ භූතතෝ කියන්නේ පණ නැති දෙය කියලා කියන්නේ නලියන්නේ. ඉරියව් මාරු කරන්නේ නැහැ. පණ තියෙනවනම් ඉරියව් මාරු. මෙන්න මේ ඉරියව් මාරු කරන වෙලාවේදී එක අල්ලාගත්ත ඒක ප්‍රධාන ඉරියව්වක්. නැත්නම් මෛත්‍රී බුද්ධාන සුති ආදි භාවනා කරනකොට එහි පැවැත්ම තමයි සාමාන්‍ය භාවනා නොකරපු ඇත්තොත් ආධුනිකයෝ භාවනාව කියලා හඳුනා ගන්නවා. නමුත් ආධුනිකයා ඇත්තටම ඒ එක ප්‍රධාන ඉරියව්වක වැඩි වේලාවක් ගත කරන වෙලාව අඩුයි පැය 24 වැඩි වේලාවක් තියෙන්නේ එහාට මෙහාට නලියෙන. ඒකට කියන ඉන්ජන කියන පදයයි පාළිය පාවිච්චි කරන්නේ කාය ඉන්ජන කාය නලියන ගති. තමයි පාන්නේ. අනිකුත් වෙලාවල් වල භාවනාවට නංවා ගන්න හැටියක් දන්නේ නැතිනම් අර ප්‍රධාන ඉරියව් වල පවතින එකේ ඔපයක් භාවනා ජීවිතේ දෙන්න ගොඩක් කල් යනවා. කාරියක් භාවනාවක් වේවා සක්මන් භාවනාවක් වේවා දවසට පැයක් දෙකක් කරනකොට අපි මතක තියාගන්න ඕනේ තා පැය 23ක් 24ක් එතකොට අපතේ යනවා. ඒ අපතේ යන ප්‍රදේශය භාවනාවට නංවනවා කියලායි අපි මේ සාමාන්‍ය විවහාරය ගන්නෙ. මෙන්න මේ භාවනාවට නැංවීමේ දක්ෂතාවය උඟ දෙනෙකුට එන්නේ නැත්තේ ඒ අනෙකුත් අවස්ථාවල් කොරනවල් භාවනාවල් කියලාවත් හිතන්න පුරුදු වෙලා නැති නිසා. හිතන්න පුරුදු වෙලා තියෙන්නේ ඉඳගෙන කරන එකයි. ඊටත් වැඩි අඩුවෙන් තමයි මේ සක්මනත් භාවනාවක් වශයෙන් හලකන්නේ. මොකද ඉඳගෙන කරන භාවනාව වගේ සක්මන් භාවනාවට සලකන්න පටන් අරගත්තා නම් ඒ පොට දිගේම ඒ ආරාධනාව දිගේ ඒ කල්පනාව දිගේම යෝගාවචරයට පෙන්වන්න පුළුවන් මේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරලා අපි නිතර අතුරු මාර්ගයකට යන්න වෙනවා ගමන හමාර කරලා. අන්නේ අතුරු මාර්ගයට හැරෙන වෙලාවල් තියෙනවානේ. ඉඳගෙන ඉඳලා නැගිටිනවා. සක්මනේ ඉඳලා සක්මනේ බහලා යනවා. නැත්නම් සක්මනේ ඉඳලා ශබ්ද රූප අහනවා. පින්න පාත යනකොට වටපිට බලනවා. කෑම ගන්නකොට කතා කරනවා. ආදි වශයෙන් මේ එක වැඩක් කරනකොට මතුවෙනා වූ අතුරු දේවල් වලට කියනවා ඉරියාපත සංදි කියලා. ඒක හරියට මේ මෙහි ඉඳලා කොළඹට යනකොට හයි ලෙවල් පාර්ථ වාහනේ දාගත්තට පස්සේ ඉතින් ඒක බොහොම ලේසි පැදවුම මොකද ඔක්කොම තියෙන කොළඹ පැත්තට යන වාහන. දිගට යන්න පුළුවන්. නමුත් එතනින් ගිහිල්ලා අතුරු පාරකට හරවන්න ඕනේ නම් අපි පිටිපස්සෙන් එන වාහන වලට සංඥා කරන්න වෙනවා මම දැන් මෙතන වේගය අඩු කරනවා මම දැන් පාර අයිනට ගන්නවා මම මේ ඉස්සරහා තියෙන හන්දියෙන් පැත්තකට දානවා කිව්වා මෙතන විශේෂ මාර්ග සංඥාවල් දක්වන්න වෙනවා ඒ වගේම අපි ආපු වේගය අඩු කරන්න වෙනවා කතා බතා කරගෙන හිටියන දියදුරු මහත්තයා කතා නතර කරලා තමන්ගේ අවධානය වාහනේ නිසි මාර්ගයට ගැනීම කරේ යොමු කරවන්න වෙනවා ඒ වගේ තමයි මේ ප්‍රධාන ඉරියාපත හතරේ ඉඳලා ඉඳගෙන වේවා සක්මන් කරමින් වේවා හිතගෙන වේවා නිදාගෙන හෝවා ඉඳලා වෙන ඉරියවකට මාරු වෙන්න හදනකොට අපේ වාහන හුඟ වෙලාවට සිග්නල් දාලා නෙවෙයි හරවන්නේ. ඉතින් හරියට මේ හදිසි අනතුරු වාහන අනතුරු හරි වැඩි. මේ කටයුත්ත සතිපට්ඨාන යෝගාවචරගේ වාහනයට සිද්ධ වෙනවා. අන්න ඒක තමයි මේ පජානාති පදේ ඉඳලා සම්පජාන කියන පදයට හරවනකොට අර විස්තර දැන ගැනීම අවශ්‍ය වෙන්නේ මේ ඉරියාපත සංදේවල සිග්නල් දාන්න කියන එක. මෙන්න මේ සිග්නල් දැමිල්ල අපි කියන්නේ මාර්ග සංඥා කියලා. ඒ සංඥා කිරීම හතරක් පෙන්ලා දෙනවා සම්පජාඤ්ඤ හතර වශයෙන්. ඒකට පෙන්නනවා සාත්‍යක සම්පජාඤ්ඤේ, සප්පාය සම්පජාඤ්ඤේ, ගෝචර සම්පජාඤ්ඤේ, අධම්මෝ සම්පජාඤ්ඤේ කියලා. ප්‍රධාන අපි හිතමු ඉරියව්වක හිටියා, සක්මනේ හිටියා නැත්නම් පරියන්කේ හිටියා. ඒ ඉන්නකොට ඒ භාවනාවේ නිරතකමක් නිසා හෝ පිටින් ඇහෙන සද්දයක් නිසා හෝ වේදනාවක් නිසා හෝ හිතවිලි බහුල වීම නිසා හෝ මොන මෙහෙලා නිසා ඒ යෝගාවචරයෙන් නැගිටින්න හිත පහළ වෙනවා යෝගාවචරයක් නෙවෙයි නම් හිතක් පහළ වෙච්ච බව දන්නේ නැගිට්ටට පස්සේ දැනගන්නේ පස්සපැත්ත අත ගන්නකොට දැන් මම නැගිටලා කියලා. ඒ තරම්ම ඒ කටයුතු සිද්ධ වෙන්නේ හරියට අර ස්ප්‍රින්ග් හයි කරව බොනික් වැඩ කරනවා. පාරට වැඩේ වුණාට පස්සේ දන්නේ මඳුරේ කනකොට ඒ මඳුරා පොඩි වෙලා පහරක් වැදිලා ඇඹරිලත් ගියාට පස්සේ තමයි දන්නේ මම හිටියේ අහවල් තැන මඳුරෙක් කෑවා වැඩිලා මඳුරා මැරිලා ඉවරයි. ආනි වගේ වැඩ බොහෝම ශීක්‍රයෙන් වැඩ රාජකාරී සංදිස්ථාන කීපයක් ශීක්‍රයෙන් සිද්ධ වෙලා ඒක පිළිබඳව එළඹ සිට 100 සිට වෙලාවක් ඊෙම සාමාන්‍ය සතිපට්ඨාන අදහසක් නැති යෝගාවතර අදහසක් නැති යත්තන්ගේ හැටි. එහෙම වෙන්නේ නැති වෙන්න නම් මේ වෙන දේවල් ඒක පියවරෙන් පියවර පුරුකෙන් පුරුක දාර ගන්න නම් සෑම පුරුකදීම යම් ප්‍රමාණයක සති සම්පජාඤ්ඤයක් අවශ්‍ය බව ඒ වාගේ මේ අවශ්‍යතාවයේ එකවරම හඳුන්ලා දීමට දුර්වල අපහසු බව ඒ සඳහා උත්සාහ කළ යුතු බව උත්සාහ කළොත් නම් කවදා හරි අන්තිම ඇස්පිල්ලම් ගහන තැන දක්වාම සතිමත් වෙන්න පුළුවන් බවක් තේරුම් අරගත්ත ගතියක් තියෙනවා මේ තේරවාද අපේ සම්ප්‍රදාය. ඒ නිසා කියනවා යම් කිසි වගේ අතුරු දෙයක් ඉදිරිපත් වෙච්ච වෙලාවක ඉඳගෙන ඉන්නකොට නැගිටින්න හිතුණා. ඒක පාරටම ඒ හිතනවත් එක්කම ඒ භාවනා කරන්න ඉස්සර කාලේ කලා වගේ නැගිටිනවා වෙනුවට Taman ඒ නැගිටලා යන්න හදන්නේ මොකටද මොන කාරණාවකටද මේ යන්න හදන්නේ කියලා ඒ ඊගාවට කරන්න හදන වැඩේ අර්ථය සලකා බලන්නේ කියලා උංචක් අර එක වාර ශීක්‍රේ වැඩ කිරීම නතර කරන්නයි මේ සාත්‍යක සම්පජඤ්ඤය කියලා මේ සම්පජඤ්ඤේ ක්‍රියාවක් කිරීමේ පළවෙනි අංකයක් ආචාර්ය මතයක් වශයෙන් හසුරුවා දීලා තියෙනවා. මේකමත් බොහෝම දිරි ගන්නන සුළුයි සමහර යෝගාවචරයේ. මේ වැඩපිළිවෙල යන්නේ හරියට යන්ත්‍රයක් මේ ඈත ඉඳලා පරිපාලනය කරගන්න පුළුවන් යන්ත්‍රයක් ඒ ඒ බොත්තම් තද කරනකොට ඒ යන්ත්‍රේ ඒ ඒ දිහාවට ඒ ඒ වේග වැඩි කරන්න වාගේ මේ යටින් වැඩ කරන සංඥා පද්ධතියක් තියෙනවා කියලා දැනගන්න පළවෙනිම පුරුක තමයි මේ. අවස්ථාවක් ලැබුණොත් පොඩ්ඩක් පමා වෙලා පොඩ්ඩක් මේ ඒ ගැන පිළිබඳව දැක දැක දන දන දන ගැනීමේ අදහස ඇතුව මොකටද මම මේ මොකද මේ කරන්න හදන්නේ කියලා සලකා බැලීම තමයි සාර්ථක සම්පජාන්‍ය කියන්නේ. ඉතින් අර්ථයක් වැටෙනවා නම් ඒ Tamanට තද බල විපාසයක් තද බල කැස්සක් තද බල වැසිකිලි කැස්කිලියාමක් නැත්නම් අහවල් වැඩක් වගේ තියෙනවනම් එතකොට තමයි ඒ ක්‍රියාන ගමන අර්ථයක් සහිතයි කියලා ඒ අදහසින්ම තමයි මේ සාර්ථක කියලා කියන්නේ අර්ථ සහිත. ඒ බව එතකොට දැනගෙන කරන්න පුළුවන්. සාර්ථක සම්පජාඤ්ඤය. මේ සාර්ථක සම්පජාඤ්ඤයේ නැගිටලා යන දේ හැම වෙලාවටම යෝගාචර ජීවිතේට ගැළපෙන සැප ඉලවන දේවල් නෙවෙයි. සමහර වෙලාවට යෝගාචරය දැන දැන ඒ Taman ගෙන පුරුදු නිසා ඔය බුලත් ටිකක් කණ්ඩ නැත්නම් කෙනෙක් එක ටිකක් ඔය කතා කර කර ඉන්න. අන්න ඒ වගේ මේ ලාමක වැඩක් මේ වටිනා වැඩක් බාධා කරන ඉදිරියපත් වෙන. ආනේ වෙලාවේදී ඒ තමයි යන්න හදන දේ ගැළපෙනවද නැද්ද කියලා කල්පනා කර බැලීම තමයි සප්පාය සම්පදන්නේ කියන්නේ. දැන් මේ පිනයි කුසලයි ගැන අපි හුඟක් වෙලාවට විතර දැනගන්න සඳහා ප්‍රශ්න කරනවා සාකච්ඡා කරනවා. ඒ නිසා යෝගාවචර ජීවිතයක හොඳට බණ භාවනාකේදී ඉන්න කෙනෙකුට මේ වගේ අතුරු කල්පනාවක් එනවා පූජාවක් කරන්න. එහෙම නැත්නම් වෙන පින්කමක් කරන්න. එනතන් අහවල් තැන මේ වෙලාව පින්කමක් තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න ඕනයි කියලා. ඉතින් අර අර්ථ සහිත බව බලුවොත් නම් ඒක ආගමික වැඩක්. භාවනා ජීවිතය ගත වෙනකම ආගමික වැඩක් මතක් වෙනවා. ඒ මතක් වුණාට පස්සේ තමයි තීරුම් අරගන්නවා නම් මම මේ බොහොම අමාත්‍යෙන් මේ මේ මේ නීවර ධර්ම යටපත් කරගෙන සීලයක් රැකගෙන සිල්ලොතුන් පිරිසක් හොයාගෙන නිස්සද්ද පරිසරයක් වාන මේ ගත කරලා අර වගේ තැනකට ගියාම මොන තරම් විවිධ දර්ශනද මොන තරම් විවිධ අඳුර පෑම්ද මොන තරම් විවිධ විභූෂණද මොන තරම් විවිධ වර්ණද මට පුළුවන් වෙයිද මේ යෝගාවචර ජීවිතය රැකගෙන ඉන්න එහෙම නැත්නම් ඒක මං වාගේ මන භාවනා කරන කෙනෙකුට නොගැලපෙන තරක් නෙවෙයිද කියලා ඒ පිනක් උනත් පින්කමක් උනත් එතන තියෙන අසප්පාය ගතිය. තේරුම් අරගන්න පමා වීම මේ තේරවාද ශාසනය පිළිගන්න දෙයක්. අපි ලොකු සාංශය පොත ලියනකොට නිතරම මතක් කරලා තිබුණා බණවත් ආහන්න යන්න එපයි කියලා විපස්සනා යෝගාවචර විපස්සනාට ගැලපෙන්නේ නැති ඒවා. මොකද මේ බණ වුණා වුණත් මේ ලාමක දේවල් වලට බොහෝම සිත් ගන්නාසුළු විදියට බණ කියන්න ගියාම අර ආධුනික යෝගාචර හිතනවා අනේ මේ භාවනා කර කර ඇත්තක වහගෙන ඉන්නවට වැඩිය කොච්චර හොඳද මේ සමාජ සේවය කරනවා නම් කොච්චර හොඳද දානීය දීම කරනවා නම් ආදි වශයෙන් ඒ තමන්ගේ හිතේ ඇත්තා වූ අර ඉඳුරංගේ මේ ආයතන වල තියෙන රස කාමයට ඉරියව් වෙනස් කිරීමේ ආසාවට ඒ අර බණත් උදව් වෙච්චාම වටිනා භාවනාවක් පැත්තක තියලා නැගිටලා යන්න පුළුවන් ගතියක් ඇති වුණොත් ඒ යෝගාචර සප්පාය සප්පාය දානියති කෙනෙක් වශයෙන් තමයි සඳහන් කරන්නේ. මේ ගෝචරය මේ සාත්‍යක සම්පජඤ්ඤය සප්පාය සම්පජඤ්ඤය කියන දෙක ඇත්ත වශයෙන්ම අපි මේ භාවනා කරන පිරිසක් එක්ක ධර්මයක් වශයෙන් දේශනා කළත් සාමාන්‍ය මනුෂයෙකුට මොනම ශිල්පයක් දිනු කරන්නවත් අවශ්‍ය කරන දෙයක්. ඒ නිසා මේක ලෞකික පැත්තක් මේ කතා කරන්නේ. එන එන දෙයට මේක මොකද්ද මේක වටිනා දෙයක්ද කියන එක තේරුමක් නැතුව ඉලලන්න ගන්න මිනිස්යාගේ කවදාකවත් ජීවිතයේ තේමාවක් හැදෙන්නේ නැහැ. ආරයක් එන්නේ නැහැ. ඒ නිසා එනේන දෙයට එදේන හුලඟට පාවෙන මේ සල්විනියා පඳුරක් වගේ වැවක තියෙනවා. ඒ හුලඟේ දකුණු දිශෙන් ආමනකට උතුරට යනවා. උතුරු දිශෙන් ආමනකට දකුණට කිසිම නැහැ ඒකට ඉස්පාසුවක් නැහැ. එහෙම නෙවෙයි මොන හරි කාරණාවක් එනකොට ඒ කාරණාව සම්බන්ධව අර්ථය සලකලා බලලා එයත් ආව සප්පාය සප්පාය බව තේරුම් අරගන්න පුළුවන් නම් ඒ යෝගාවචරය අර බෙලිගෙඩියක් තල්ලත්තක් කොට වැටලා හාවා බය වෙලා දිව්වා දිව්වා පස්සේ අනෙකුත් සත්තු දිව්වා වාගේ ඒ මුළු කැලේකට අණ දුවන වල් සත්තු වගේ වැඩ කරන්නේ. එහෙම වැඩ කරන ගැති සාමාන්‍ය ශිෂ්ටාචාර කියන්නේ මිලේච්ච ගතියක් කියලා. කිසිම කෙනෙකුට කල්පනා කිරීමේ ශක්තියක් නැහැ රැල්ල එන පැත්තට දුවන. එනිසා මේ සම්පජඤ්ඤ දෙක සාමාන්‍යයෙන් සැහෙන විශ්ලේෂණයක් මේ ගැන සලකනවා සපයලා දෙන්න උත්සාහ කරන බුද්ධඝෝසාචාර්යයන් වහන්සේ මේකට පාරිහරිය සම්පඤ්ඤාව කියලා කියන්නේ. මේ සාමාන්‍ය බුද්ධිය කියලා මේක මේ ලෝකේ අපි හඳුන්වන්නේ. අභාග්‍යයක් වෙලා තියෙන්නේ අද හුඟක් භාවනා ගුරුවරු හුඟක් භාවනා ප්‍රශ්නෝත්තර වැඩසටහන් ගත වෙන්නේ මෙන්න මේ ලෞකික ප්‍රඥාව කෙලින් කරලා දෙන්න. මේ ප්‍රඥාව භාවනාවෙන් හදන එකක් නෙවෙයි. මේක සර්වඥාන්තිකේ මේ අභියෝගයක් උත් නෙවෙයි. සර්වඥාන්තිකේ වගකීමකුත් නෙවෙයි. මේ භාවනා ගුරුවරයා මෙවුවා කියලා දෙන්න යන්න ඕනේ නේ. වෙන විදිහට කියනවා නම් ඒක නෙමෙයි භාවනා ගුරුවරයාගේ ප්‍රධාන මේ කාර්යය. ඒ අවස්ථාව හැටියට උපදේශයක් දී ගැනීමේ ශක්තිය Taman ළඟ තියෙන්න ඕනේ ගුරුවරයෙක් වශයෙන්. නමුත් මේ එනේන එක්කනාගේ මේ මේ මොනවද කන්න ඕනේ මොනවද බොන්න ඕනේ මොනවද කරන්න ඕනේ මොනවද නොකරන්න ඕනේ කියන මූලික පාරිහරිය ප්‍රඥාව නැත්තම් ඒ ක්‍රියාකාරී ප්‍රඥාව නැත්තම් ඒක කවදාකවත් භාවනාවෙන් හදන්න බෑ. ඒක නිසා මේක සරුවචනන්සේ දේශනා කරේ මේ සම්පජඤ්ඤ දෙක සාර්ථක සප්පාය කියන දෙක ප්‍රඥාවන්තයාගේ ලකුණක් වෙන්න පඤ්ඤාවත්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මහණෙනි මේ ධර්මයේ කවදාකවත් මේ දුෂ්ප්‍රාඥය සඳහා නෙවෙයි. හොඳට යමක් කරගෙන යනකොට අතුරු දෙයක් පහළ වීම ලෝක ස්වභාවේ. අන්න ඒකදී කල්පනා කරලා වැඩ කරන්න පුළුවන් ශක්තිය ඇති කෙනාට විතරයි භාවනාව හරියන්නේ. සමත වේවා විදර්ශනා වේවා. ඒක මේ භාවනාවේ උගන්නන දෙයක් නෙවෙයි. අද හුඟක් අපට මේ මේ පුංචි ඥානයට වැටෙන යම් ප්‍රගතියක් ලැබිලා තියෙනවා නම් ඒ ප්‍රගතියට කෙලින්ම බලපානවා මේ පළවෙනි සම්පජන්ය දෙක. මේ දෙක හඳුනා ගන්න බැන්න ලබ්බ හඳුනන්නේ නැත්නම් පූල හඳුනන්නේ නැත්නම් ලබ්බට තිබ්බට පූල තියන්න යනවා නම් කවදාකවත් මේ මනුස්සයාට මේ භාවනාව වගේ උසස් ධර්ම හරියන්නේ නැහැ. මේ මනුස්සයාට එnte එnte එnte ජීවිතය අවුල් වෙන්න පටන් ගන්නවා. අර පඬිතට හිතන්න ය아가න්න බැරුව වගේ අන්තිම කණ්ඩ බැරුව යනවා යන්න බැරුව යනවා නිින්ද යන්න නැතුව යනවා ඔළුව තෝන්තු වෙනවා නානාත්කාර ලෙඩෙන්න පටන් ගන්නවා. එනිසා ඒක මේ භාවනා මධ්‍යස්ථානට මහා අවුලක්. ඒ නැත්තන්ට මේ මූලික ප්‍රඥා දෙක සාර්ථක සප්පායකින් ප්‍රඥා දෙක නැතිවත් භාවනා කරන්න ආවට පස්සේ ඒක හොඳයි මේ මේ ළමා නිවාසෙක. නැලවිදි කවි කී කියන දනකට මිසක්කා මේ උසස් දියුණු වෙච්ච කෙනෙකුට තියෙන භාවනා ගතියක් නෙවෙයි. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න ඕනේ අපි ප්‍රශ්නයක් අහනකොට අපි ප්‍රශ්නයකට මුහුණ දෙනකොට අපි වැඩක් කරන අතුරු අන්තරාවක් ආපු වෙලාවක අපි ළඟ මේ උපකරණ දෙක තියෙනවද? එහියතාව අර්ථේ සලකා බැලීමේ ගතියකුත් මට මේක ගැළපෙනවද ලොක දෙපෙනවද කියලා සලකා බැලීමේ ගතියකුත් අපි හදා බෙදාගත යුතුයි සත්‍යක්වචාරින් වහන්සලා වාසේ. නමුත් මේ සම්බන්ධයෙන් දැනුමක් නැති කෙනෙක් අනික් අතට හරි අවුලක් වෙනවා. ඕනම කෙනෙකුගේ කේලමකට අහු වෙනවා. ඕනම කෙනෙකුගේ සම්පත්ලාභයකට අහු වෙනවා. ඕනම කෙනෙකුගේ ඒ කතා විලාසිතට අහු වෙනවා. අද ඒ වාගේම කතාකාර වෙනවා ගල් පිළිවෙයක් වුණත් ඔළුව හොල් ගන්න පුළුවන් කතා. ඉතින් එනකොට භාවනා ලෝකේ අන්න බන්දයි. මේ ලංකාවේ මේ බුද්ධ ආගමේ මේ තේරවාදී ඇතුළේම වුණා සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහස් දෙකක් දෙන්නේ ඉතාමත්ම දක්ෂව තාර්කිකව ඉදිරිපත් කරන්න ඕන. ඉතින් ඒක පිළිබඳව දන්නේ නැති යෝගාවචරයෝ නැත්නම් ආධුනිකයෝ ආධිකාමික යෝගාවචරයෝ මේ ඉහාට දුවනවා මෙහාට දුවනවා ඒක අල්ලන්නද මේක අල්ලන්න මොකුත් නැහැ. හරියට කලබල වෙච්ච වෙලාවක බීගුලක් මේ මේ ඌනි ගුලක් වගේ. කොහාට යනවද මොනවා කරනවද කිසිම නැහැ. ඉතින් තොග වශයෙන් දහස් ගණන් අර මහා ගම් වතුරට අහුවෙච්ච නිදිගත් ගමක් වගේ. උදේ නැගිටලා බලනකොට ගම තිබ්බතන හොයාගන්න බැරි තාලෙට මේ අවුල් ආරවුල් ඇතිලා තියෙන්නේ මේ සාර්ථක භාවය සප්පාය භාවය තේරුම් ගන්න බැරි නිසා. මේක නිසා නිපක පඤ්ඤා මේ මේ පාණ්‍යදී පඤ්ඤා කියලා කියන්නේ. මේට අමතරව මේ අවස්ථාව එළඹිච්ච නිසා මතක් කරගන්න පුළුවන් තව ප්‍රඥා දෙකක් ඒ පොත්වල සඳහන් කරනවා සීලේ පටිච්චාය රෝස පඤ්ඤෝ චිත්තම් පඤ්ඤංච භාවය ආතාපි නිපකෝ පඤ්ඤා බිකු සෝයිමං විජතේ ජටං කියන ගාථා විතර කරනකොට තව ප්‍රඥාවක් තියෙනවා සහජ ප්‍රඥාව, ජාත ප්‍රඥාව කියලා. උපත්තියම සමහරුන්ට තියෙනවා ඒක සමහරුන්ට නෑ. තව එකක් තියෙනවා සමථ විදර්ශනා භාවනාව වශයෙන් වඩන්න පුළුවන් ප්‍රඥාව. මේ ධර්මය මේ විනය යොමු වෙලා තියෙන සමථ විදර්ශනා වශයෙන් වැඩි යුතු ප්‍රඥාවට මිසක්වා මේ පාරිහාරික ප්‍රඥාවට නෙවෙයි. අද හුඟක්ම ප්‍රසිද්ධ එනත හුඟක්ම ජනප්‍රිය හුඟක්ම සිත් ගන්නාසුළු වෙලා තියෙන්නේ මේ සමත විදර්ශනා භාවනා පැත්තක තියලා මේ පාරිහරි ප්‍රඥාවට උත්තර සපේන ගුරුවරුගේ කර්මස්ථානාචාර්යවරුන්ගේ වැඩපිළිවෙල තමයි. ඒක නිසා මේ ලෝකෝත්තර ධර්මය ලෞකික සැපයක් වෙනුවෙන් දක්ෂව යොදන්න තමයි පත්‍රවල මේ තරම් පිටු ගණන් පුරවන්නේ. නැත්නම් ධර්ම සාකච්ඡාවෙන් වෙලා තියෙන්නේ. කතා කරන කෙනා දන්නේ නැහැ මේ කොහාටද යොමු කරන්න කියලා. ප්‍රශ්න අහන කෙනා දන්නේ නැහැ අය කාට දෙමු කරන්න කියලා මුළු වැඩ පිළිවෙලම අන්ධ પરම්පරාවකට වැටිලා. මේකෙන් අපි මේ විවේචනය පදවල කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ කාටවත් විදවලා ඒකෙන් මේ මුර්ග මුර්ගම සන්තෝෂයක් ලබන එක නෙවෙයි කාලකන්ණි සන්තෝෂයක් ලැබීම නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ ඥාන දෙක අපි ළඟින්ම අපි ලබා ගන්න මිසක මේ සෑම දෙයකටම ගුරු උපදේශයන්ට ඕනේ ඒවට කියන්නේ සාමාන්‍ය පාරිහාරිය ප්‍රඥා ප්‍රයෝජනේ සලකලා වැඩ කරන්න ගැතියි. සාමාන්‍ය බුද්ධිය. ඒ බුද්ධිය නැත්තම් ඉතින් ඒක ලොකු දුර්වලකමක්. මොකද ඊගාවට තියෙන මේ සාමාන්‍ය බුද්ධිය මේ සම්පජාඤ්ඤයත් එකතු වෙච්චාම ලැබෙන ආ ප්‍රතිපල. ගෝචර සම්පජාඤ්ඤය අසම්භව සම්පජාඤ්ඤය. අර මුල් දෙක තියෙනවනේ සාර්ථක සම්පජාඤ්ඤය සහ සප්පාය සම්පජාඤ්ඤය දෙක තියෙනවනේ යෝගාවචරයේ හිත බොහෝ විට Tamanට අදාළ ගොදුරු වීමේ පවත්න්න පුළුවන්. ගෝචර සම්පජාඤ්ඤය කියලා කියනවා. ගොදුරු බිම නම් මේ සතර සතිපට්ඨාන. ආයනපස්නාව නැත්තම් වේදනානුපස්නාව. වේදනානුපස්නාව නැත්තම් චිත්තානුපස්නාව. චිත්තානුපස්නාව නැත්තම් ධම්මානුපස්නාව කිය තමන්ට එන තාක් ප්‍රශ්න සියල්ලම මේ හතරට දාන්න පුළුවන් වෙන්නේ අන්නර පළවෙනි ප්‍රශ්න දෙක තියෙන මනුස්සයාට විතරයි. මොකක්ද අර්ථය? මොකද තමන්ට ගැළපෙන දේ කියන දන්නේ නැත්තම් ඒකට කළ යුතු නොකළ යුතු තේරෙන්නේ ඒක නිසා කවදාකවත් මේ වගේ ඉතාම ගැඹුරකට ඇතුළාන්තයකට යොමු කරන වැඩ පිළිවෙල එන්ටෙන් ටෙන්ට අවුලක් වඩපත්. ඒක නිසා අර කැකිලි රජුගේ නතු තීන්දුවේදී ඒ ගහනකොට එමද ඒකට වගේ කියන්න ඕනේ නැද්ද මොකුත් නැහැ. අන්තිමට අර බඩ මහත නිසා ඒ තම්බි මිනිස්සෙක් ගෙනලා ඇතාලව පාගලා මරවල ඔක්කොම සන්තෝෂ වෙනවා. ආන්නේ වගේ තමයි මේ අද භාවනා ලෝකේ අපි මේ දුක තේරුම් අරගන්න අපි මේ බහැපු ගමනේදී අපි අනුන්ට දොස් කියලා නතර මේ කාලේ භාවනා කරන්න බෑ. මේ මේ දේවල් නිසා මේ මේ දේවල් නිසා කියලා කුතානත්ම දක්ෂයි වැරද්ද අනුන්ට පටවන. ඒකම වැරද්දක් බව දැනගත්ත දවස තමයි ඉතින් නිවන් දකින්නේ. Taman තුලම තියෙන මේදී අනුන්ට පැටවීම සඳහා මේ හේතු වෙන්නේ අන්න අර සාත්‍යක සම්පජඤ්ඤයයි පප්පාය සම්පජඤ්ඤය දන්නේ. දන්නවනම් සෑම දුකක්ම ගෝචරයක් කරගන්න පුළුවන්. සෑම දුකක්ම භවනා ආරමුණක් කරගන්න පුළුවන්. අපි මේ අර ඉරියව්වක ඉඳලා අනික් ඉරියව්වට යන්නේ මොකද? ඒකට හේතු වෙලා තියෙන මේ දුක වහන ඉරියව් මාර්ග කිරීම කියන සංසාරගත පුරුද්ද නිසා. ආන්නේ පුරුද්ද එකවර කරන්නේ නැතුව ටික ටික තේරෙන්න අරිනවනම් දන දන දක දක වෙන්න අරිනවනම් එnte ente ente ente අපිට තේරෙන පටන් අරගන්න හැම වෙලාවෙම අපි ඉන්නේ පැලහෙන පැදෙන කබලක් උඩ තියෙන ඇට ටිකක් වගේ. නිතරම දඟලන. නිතරම දඟලන එක තාලයකට ඉන්න බෑ. හැබැයි අනුන් දඟලනකොට නම් අපිට දොස් කිය හැකි. වැරදි පෙන්නලා දෙනවා. නමුත් Taman කොච්චර දඟලනවද? අනුන්ගේ ශබ්දයට අපි දොස් කියනවා. අපේ අතින් කොච්චර ශබ්ද පිට වෙනවද? මේ ආදි වශයෙන් මේ සෑම දෙයක්ම අභ්‍යන්තරගත පැත්තට ඇතුළත දකින්න ගැතියකට මේකම තමයි ඉතින් වෙන පැත්තක විපස්සනාව කියලා කියන්නේ විශේෂ දර්ශනය කියලා කියන්නේ මෙතෙන් මේ හැරවීමක් මේ සම්පජන්‍ය හිතේ. නමුත් තාම අත්‍යවශ්‍ය මතක තියාගන්න ඕනේ ප්‍රඥාවන්තයින්ට මේක ගැළපෙන්නේ. අර මූල ප්‍රඥා දෙක තියෙන කෙනාට ප්‍රතිඵල වශයෙන් මේ ගෝචර සම්පජාඤ්ඤේ කලකේ. ගෝචර සම්පජාඤ්ඤේ කියලා කියන්නේ එන ඕනම දෙයක් ආයන පස්සනාවට දාගන්න දාන්න, වේදනාන පස්සනාවට දාගන්න දාන්න, චිත්තාන පස්සනාවට දාගන්න දාන්න, ධම්මාන පස්සනාවට දාගන්න දාන්න. යානුද්ද මහරහතන් වහන්සේට ඊටාම තද බල වේදනාවක් ඇවිල්ලා බොහෝම මධ්‍යස්ථව. ඒකට මුණ දෙන ස්වරූපේ දකිනකොට ප්‍රශ්නයක් අහනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ස්වාමීන් වහන්සේ වහන්සේ මේ වගේ දුෂ්කරතාවයකදී ඉවසන හැටි බොහෝම යෝගාවචරේකට සිත් ගන්නසුලි ආගමානුකූල කෙනෙකුට ඉදිරි ගන්නසුලි කොහොමද මේ කරන්නේ ඊපස් උන්වහන්සේ කියනවා ආනන්දේ මම එන ඕනෙම අරමුණක් සලකා බලන මේක කායනුපස්සනාවද වේදනානුපස්සනාවද චිත්තානුපස්සනාවද ධම්මානුපස්සනාවද මම මේකට දාගත්ත ගමන් ඒක මට ගෝචරයක් වෙනවා මේ ගෝචර සම්පජාඤ්ඤයේදී ක්‍රමයෙලත්තා වූ සම්මෝහය දුර වෙලා මේ ඇත්තේ නාම රූප පමණයි මේ ඇත්තේ හේතුඵල පමණයි මේ දී රේඛාවටයි අවධානය යොමු කරන විශාල අඳුර වලාවට නෙවෙයි ඒ විශාල අඳුර වලාව පිළිබඳ දැනීමට අපි කියනවා සංසාර පිළිබඳ ඇත්තා වූ සංවේග ඥාන කියලා. ඒක ගැන ගන්න දෙයක් නැහැ. නමුත් ඒ ඉදිරි ගන්න ගතියක් තියෙනවා වේග ගතියක් තියෙනවා. අපි මේන් ගලවලා දාන්න පුළුවන් ශක්තියක් ඒ තියෙනවා. අන්න ඒ ශක්තිය දිහාවටම අපේ හැකියාවල් අපිට හම්බෙච්ච මූල ද්‍රව්‍ය යොදා ගැනීමේ ශක්තිය තමයි මේ අර සප්පාය සම්පජඤ්ඤය සාර්ථක සම්පජඤ්ඤය ලැබෙන්නේ. ඊට පස්සේ තමයි අපි ඔක්කොම ගෝචරය නැත්නම් කායනුපස්සන ආදී එක එක සතිපට්ඨාන යොදවුවාම ඒ එක එකක් තුලින් විතරෝම අසම්මෝහය. මෙතෙක් ගැටවිලා තිබුණ ඝන සංඥාවතේ, කිච්ච සංඥාවතේ බැඳිලා තිබුණ දේවල් වෙන් කර දැක් ගන්නට අපි මේ මුලින් ගතන් අරගත්ත අර ගමන ඉදිරියට යනවා පස්සට යනවා කියන එක ඒක ඇති පුංචි පුංචි සෑම කොටසක්ම වෙන් වෙන් වෙන් වෙන් වශයෙන් බලන්න සම්පජඤ්ඤයක් ඇති කරගන්න. තමා වශයෙන් දැනගන්න දැක දැක දන දන වෙන්න සම්පජඤ්ඤයක් ඇති කරගන්න. ආත්පසුම මේක දැක ගන්න ඕනේ, ඉනිමක්ත වෙන්න ඕනේ කියලා සම්පජඤ්ඤයක් ඇති කරගන්න. අවිපරීතව මේක මම දැක ගන්න ඕනේ කියලා හිනිමක්න මේවක් වෙන්න. වෙනවා නම් වෙන්න නම් ඒවා කරගෙන යනකොට මහා පිටින් අතුරින් අතරින් අතරින් පහළ වෙන්න ආව අනිකුත් සියල්ලම බහැරකට. මෙහිම නිමග්න වීමක් සිදු වෙන්න වෙනවා. නිතරම එක දෙයක් කරගෙන කරගෙන යනකොට බාහිර දුවන හිත බාහිර දේවල් සලකා බලමින් එහි නිමග්න වෙන ගතිය තියෙනවනේ මේක හාත්පස දැක ගන්න ලැබෙන්නේ. ඉවරට දැක ගන්න හම්බ වෙන්නේ. මම මේක දැක්කා කියලා කියන්න හම්බ වෙන්නේ. මම මේකේ විපරීත தත්ත මගේ හරියා කියලා කියන්න හම්බ වෙන්නේ. ආන් එහෙම නොවෙන්නම් එකම දසදහස්වර කෝටි ප්‍රකෝටි වාරයක දිකට දකින්න. භාවිත හිත බහුලීකත වෙන්න ඕන. එහෙම වෙන්න මේ වගේ පොඩි උපක්‍රම. හිතට ආපු ගමන් දේවල් දිගේ දුවන්නේ නැතුව ඒ ගත්ත දේ තලසුණා කාලෙට සම්පජඤ්ඤේ පාවිච්චි කරන්ට මේ සාත්‍යක සම්පජඤ්ඤේ සප්පාය සම්පජඤ්ඤේ ගෝචර සම්පජඤ්ඤේ අසම්මෝහ උතුල සුදුසුකම් යාන්ත ලබා ගන්න පුළුවන් තරක් තමයි ඉස්සල්ලා ඉරියාපත වශයෙන් වෙන්නේ. දැන් සම්පජඤ්ඤේට යනකොට ඒ අල්ලාගත් එක ඉරියාවක් ඇතුළත තියෙනව පුංචි පුංචි පුදා ඉරියට යනකොට භාවනා තද බල ගැඹුරු විපස්සනාකටයි යොමු ලබා දෙන්නේ. ඉදිරියට යනකොට ආපස්සට එනකොට ඒ හැම තැනකදීම සෑම අනුකුඩා කොටසක් පිළ ආරාධනා කරනවා. ඒක උනත් දැනටමත් මේක ඇති වෙලා නැත්තම් අවයක් මේ සම්පජාඤ්ඤය යෝජනා කරන්නේ නේ. අපි දැනගන්න ඕනේ අපිට ඉස්සරහට මේක දැනගන්න පුළුවන් අවස්ථාවක්. ඒකටයි අද මේ බණ අහන්න. වශයෙන් ඒකට මනස සූදානම් කර තැබීමක්. මේ ਸਰවචනාංශ මේ කාරණා ඉදිරිපත් කිරීමෙන් බලාපොරොත්තු වෙනවා. එහෙම නොවුනොත් වෙනවනම් ඒ සම්පජඤ්ඤ කරන්න තරම් අපිට ලොකු දැනුමක් නැතේ. එහෙම නැත්නම් අපිට පින් මගිය එහෙම නැත්නම් අපි ළඟ නීවර ධර්ම වැඩි කියලා ඒ වගේ පසුබාහන ගතියක් මන්දෝත්සාහය කරන ගතියක නෙමෙයි සම්පජන්‍ය පෙන් සම්පජන්තිනේ දුරට සූදානම් වෙන්න මේ එක එක පුංචි පුංචි කාරණා තේරුම් ගන්න මේවා එකලස් වෙච්ච දවසකට මම මාගේ කියන හැඟීම බිඳගෙන පව සක්කාය දිට්ඨියත් බිඳගෙන පව අසම්මෝහයේ අවිද්‍යාවේ දුර වෙන්න ඉඩ තියෙනවා එදාට දේවි කියනා වූ සදේශනා කියන සජීවීකම කල්යන කල්යන නැති ගැට වහා ප්‍රතිඵල දෙන ගැටි පුදුම හිත ඒක නිසා දැනටවත් උනේ නෑ කියලා ඉෂ්ඨේතු පශ්චාත්තාප වෙනවා. මේක එකක් දෙකක් හරියයි. තුනක් හතරක් පහ වෙනකොට හරියයි. ආන වෙච්ච දවසේ එකලස් වෙච්ච දවසේ මේ බුදුහාඳුරෝ ධර්ම දිහා දක්වපු හැටියටම සාරිපුත්‍ර මොග්ගල්ලාන ආදී ස්වාමීන් වහන්සේලා දක්වපු හැටියටම Tamanටත් දැක ගන්න පුළුවන්. ඒකේ නෑ ස්ත්‍රී පුරුෂ ભેදයක්. කාල ભેදයක්. ඒක හැම වෙලාවෙම ධර්මය අකාලිකව පවතිනවා අපිට මේ හතර එකලස් කරක බව අසම්මෝහ බව එකලස් වෙච්ච වෙලාව වෙනකොට නම් එක චිත්තක්ෂණයයි. ඉතල ඉතල මේ එක එකක් එක එක හදා හදා ඉස්සරහට යනකොට යනකොට වෙලාවක අපිට මේ හතරම එකලස වෙනවා. ආධ්‍යාත්මයේ හැම වෙලාවෙම අරමුණු පැහැ වෙලා කරනකොට අසම්මෝහය කියන සම්මෝහය දුරු වීම ඉබේම සිද්ධ වෙනවා. ඒ නිසා ආලෝකිතේ විලෝකිතේ කියලා කියන්නේ ඈත බලන මෑත බලන එක. මේක උගෝව සංකීර්ණයි. අපි දන්නවා ඉඳුරන් හයක් මේ මිනිස්සයා කිව්වා. ඇහ කන දිව නාසය කය හිත මේ වැඩිම කෙලෙස් ප්‍රමාණයක් උපදලා දෙන්නේ ඇහ. එසා ඇහම තමයි ඉදිරියට කරන්නේ. නමුත් අල්ලන්ට අන්තිම අමාරුත්‍රි කෙස්කාරය. කියලා කියන්නේ ඒ නිසා ලීසි නෑ ඇහ පිළිබඳව මෙනෙහි කරලා සම්පජන්‍ය පහල කරන්න. ඇහත බලලා මෑත බලනකොට අපි දන්නේ නැහැ සමහර වෙලාවට. ඒ තරම් ඉක්මනට මේ ඇහ බොහෝමත්ම යොසුලුයි ඒ වගේම තමයි පුදුමාකාර විදියට ව්‍යංජනාන ව්‍යංජන බලලා අංග ප්‍රත්‍යංග බලලා ඒ පිළිබඳව හිතවිලි දුවන වේගය නතර කරන්න බැරි තරම්. ඒක අපි හිතනවා ලොකු වාසනාවක් කියලා. අපි පින් කරලා ලබාගත්ත ඇස් දෙක. ඒ ඇස් දෙක හොඳට පේනවා මට දුරක් පේනවා මට ළඟක් පේනවා දකපු දේ හොඳට විසදව පේනවා කියලා අපි අර කෙලස් ගොඩක් තමයි බදාගන්නේ. බලන බව තන්නේ නැහැ. මේ ඇහෙන් මේ කෙලස් උපදින උපදින්නේ කියලා දන්නේ. ඒක නිසා මේ අභික්කන්තේ පටික්කන්තේ කියන එක සාමාන්‍ය මට්ටමේ පුහුණුවක් වුණාට ආලෝකිතේ විලෝකිතේ කියලා ඉදිරිය බලන පැත්ත බලනවා කියන එක නම් ඉතාමත්ම යෝග ජීවිතේ උගා කල් ගියාට පස්සේ කල යුතුය කියලාවත් හිතෙන්නේ කල් ගියාට පස්සේ. සාර්ථක වෙන්නේ උන්ටත් අහුණාට පස්සේ. නමුත් කෙනෙකුට ඕනේ නම් හොර තපස් රකින්න කෙනෙකුට ඕනේ නම් හොර යෝගාවචරකමක් ගන්න බිම බලාන දවස් දෙකක් ගත කරන්න ඕනම කෙනෙක් අවශ්‍ය නැහැ. ඒක පිළිබඳව සැක උපදවන්න එපා. ඒක නිසා යම් කිසි කෙනෙක් හම් වෙච්ච ගමන්ම ඒ පුද්ගලයා පිළිබඳව තමන්ගේ සිල්වන්ත භාවය උගක් වෙලාට මේ මව අපෙන්නන ගැටියක් අවශ්‍ය පුළුවන් තරම් ඇත්ත එක පාලනය කරගත්තන මේ බය වෙන්නේ. ඒ තරම්ම මේ ලෝකයේ අතර අමුතුම භාෂාවක් කතා කරන දෙයක් තමයි මේ ඇහැ. නිසා ආලෝකිතේ විලෝකිතේ කියන එක අර මම කලින් කිව්වා වගේ දැනටමත් පුරුදු වෙලා නැත්නම් එච්චරම කනගාටු වෙන්න දෙයක් නැහැ. නමුත් මේක පුරුදු කරන තාක්කල් මේකෙන් එන කෙලෙස් ප්‍රමාණය නතර කරන තාක්කල් කවදාකවත් අර ඇතුලේ කෙලෙස් හෝදන යන්ත්‍රයේට ඉවරයක් නැහැ. කෙලෙස් හෝදන යන්ත්‍රයට ඉවරයක් වෙන්න නම් මේ ඇහෙන් එන කෙලෙස් ප්‍රමාණය නතර කිරීමේ විශාල සාර්ථකත්වයක් ලබන්න ඕනේ. ඇත්තටම මේ අරණ්‍ය කියලා කියන්නේ මේ ගස්, මේ ගල් කිසිම තද බල නිමිටි පෙන්වන්නේ. ඉෂ්ටි පුරුෂ රූප වාගේ එහෙම නැත්නම් මේ මනුෂ්‍ය නිර්මාණ වාගේ අපිට නිමිටි පෙන්වන්නේ. ඒවා අවිඥානික. ඒවා දකින්න දකින්න ඇහ නිවෙන ගතියකට කියනවා. ඒ සමේ ආරණ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියලා කියන්නේ ඇහෙන් එන ප්‍රධාන කෙලස් කඳ අපි කපනවා මිසක් ඒ වාගේ කෙලස් භරිත තැනක ඉඳගෙන සම්පජාඤ්ඤයෙන් ඇහැ රකින්නවා කියන එක නම් බොහොම දුෂ්කරයි. ඒක නිසා සම්පජඤ්ඤයට යනකොට Taman ඒට සුදුසු සප්පාය පරිසරයක් හොයාගන්න එක. ගෝචර ස්ථානය ගන්න එක බොහොම වැදගත් වෙනවා. ගිහි කාලේ භාවනා ගැන කතා කරනකොට ගිහි කාලේ ධර්ම සාකච්ඡා කරනකොට මම පුද්ගලයෙක් වශයෙන් මට ලොකු හයියක් හිතේ විශ්වාසයක් තිබුණා මේකට ස්ත්‍රී පුරුෂ ભેදයක්, පැවිදි උපැවිදි ભેදයක්, සිල්වන්ත නොසිල්වන්ත ભેදයක් ඇත්තේ නැහැ. මේක පැහැදිලිව ප්‍රඥාවෙන් කපන්න පුළුවන්. ඒ නිසා මම මේ බාහිර මොනක්වත් හොයන්න මම ඒකාන්ත මේ ප්‍රඥාවන්ත භාවය හොයනවා කියලා උපාක් කියදලා ගත කරන්න බැලුවා සමාජයට තනියම උගක් දක්මිතිකම්. ඒ නැත්තම් යෝග ප්‍රඥාවන්තයන් ආශ්‍රය කරමින් ඒයින්ම මට පුළුවන් මේ තියෙන ওই සම්ප්‍රදාය ඕනේ නැහැ කියලා කරන්න ඕනේ කියලා හුඟක් උත්සාහ කරා. උත්සාහය සාර්ථකද දන්නේ නැහැ මම හිතන්නේ සාර්ථක වෙන්නේ නැති කලක් යනකොට මට තේරෙනවා මෙතන ඉඳගෙන නම් ඔය මට්ටමට නම් කවදාකවත් යන්න බෑ. ඒ ගිහිගමේ තියෙන අර විවුර්ත භාවය ගිහිගමේ තියෙන අර ඕනම දෙයකට නිදහස් චින්තනය දාන්න පුළුවන් ගතියත් එක්ක මේ සම්පජඤ්ඤ වගේ දේවල් වලට යන්න හරි අමාරුයි. ඒක හරියට බස් පාරක කෝච්චියක් ගෙනියන්න හදනවා. නැත්තම් කෝච්චි පාරක බස් එකක් ගෙනියන්න හදනවා. ඒක කවදා හරි අපිට ඒ ආලෝකිතේ විලෝකිතේ කියන වගේ දේවල් කියන මේක හොඳට ප්‍රකට වෙනවා. ඒක සුදුසු පරිසරයක තියලා ඇහැට එන ඇහෙන් එන රූප සම්බන්ධ වෙලා එන කෙලෙස් ප්‍රමාණය අඩු කිරීමේ අර සප්පාය සාර්ථක ආදී පාරිහරිය ප්‍රඥාවෙන් මේක බේරලා දෙන්න බැරුව හොද හොද මොලේ දාන්න ගත්තොත් නම් සම්පජාඤ්ඤ පිළිබඳව සැක වුණත් පාළ වෙනවා. වෙන විදියකට කියනවා නම් සමාධිය අපිට හැදීගෙන එනකොට සතිය ස්ථිර වෙගෙන එනකොට ඒ සතියට ඒ සමාධියට ගැළපෙන සීලකින් මේක අනුග්‍රහ කළේ නැත්නම් සුදුසු පරිසරයක් මේකට අරගෙන දුන්නේ නැත්නම් ඒක අලි විලෝපනයක් වෙනවා. ඒක අලි මේ සංකීර්ණ භාවයක් වෙනවා. විපරීත භාවයක් වෙනවා. ඒකට ඕන ඇතෙන්දී මේ භාවනාමය ප්‍රඥාව නෙවෙයි. පාරිහරි ප්‍රඥාව අවශ්‍යයි. සුදුසු පරිසරයකට ගියාම ඉබේම කෙලෙස් ප්‍රදේශයක් අපිලා යනවා. ඒ වගේම තමයි කන. ඇහැ කන දෙක ඇහැ තමයි ඉස්සල්ලා. අර හොඳටම භාවනාවේ ගත කරලා භාවනාව පිළිබඳව පොත්පත් පවා ලියන්න දක්ෂ වෙච්චි ස්වාමීන් වහන්සේ නමක් උගා කල් යාම නිසා ඇස්සන්ද වෙන්න පුළුවන්. නැත්නම් ඇස් දුර්වල වෙන්න පටන් අරගත්තා. ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ තාම දක්ෂයි තාමත්ම සංවිධාන ශක්තියක් තිබුණ කෙනෙක් නිතරම නිින්දට වැටෙන්න පටන් ගන්නවා. නමුත් ඒ ශාන්තිකේ තිබුණ මේ භාවනා ජීවිතයේ තියෙන වටිනාකම තමයි උන්වහන්සේ ගෝලයට එක්ක සෑම අදහසක්ම ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ ගෝලයට කියලා තිබුණා මේ ඇස් දෙක වැඩ කරන්නේ නැති වුණාට පස්සේ මගේ මුළු හිතෙන්ම ගන්න වැඩක් නැත්තා. හිත නිතරම නිින්දට වැටෙනවා. ඒක අවදි කරලා ධානයේ ඉන්න තරම් සංඥා ප්‍රදේශයක් දැන්නේ. මේ ඇහැ උතුම විදියට හිත කුප්පට. පුදුම විදියට හිත අවශ්‍යනවා. පුදුම විදියට හිතට ස්පාසුවක් දෙන්නේ නැතුව හේව දඟලනවා. ඒ නිසා හරියට අම්මෙකුට හම්බෙච්ච හොඳ හිතුවක් ආර හොර තල්පු පෙක්වා. ඒ අම්මා හිතන දරු සම්පත කියලා. නමුත් ස්පාසුවක් නම් දෙන්නා මේක වතවර්ති. මුළු ලෝකෙම වශයෙන් පවත්වන වතවර්ති කියලා. ඉතින් අපි හිතන ඇස් අන්ධ වෙච්ච මේ මහා භයානක අකුසල කර්මයක්. සර්වඥාන්සේ අස්සන්ද කරන්න කියන්නේ උන්නාට කියන්නේ ඇස්සත් ඒ නමුත් අන්දේකේ හැසිරියක් කියලා. හැබැයි මේක පරිසරයෙන් සාධක උදව් උපකාර නැතුව තාම දුෂ්කරයි. මේක තමයි අපි භාවනා නැත්තම් හදන්නේ. මේක තමයි අපි මේ වගේ සුදුසු පරිසර හොයාගෙන යන්නේ. සත්පට්ඨාන නිතරම දේශනා කරන සරුවත්නාන්තේ රුක්ක මූලගතෝ වා ශුඤ්ඤාකාරගතෝ වා අරඤ්‍යගතෝ ආදි වශයෙන් පැහැදිලි වෙනසක් ඇති වෙනවා. නමුත් ඒ තැන් වලට ගියත් මේ ආලෝකිතේ විලෝකිතේ සම්ප්‍රදානකාරී කියන එක මතුවලා එනකන් ඉතාමත්ව දුෂ්කරයි අපේ පින්පව් ගණන් හිලව පෙන්න. වයිතාම ඉහළ පහළ යනවා. සමහරට ඉද්දපු ගමන් පව් ගොඩේ පින් පහළ වෙන්න, පින් ගොඩේ පව් පහළ වෙන්නත් හුඟක් හේතු වෙනවා. මේ ආලෝකිතේ විලෝකිතේ සම්ප්‍රදානකාරී නැත්ත. ඒ කියන්නේ භාවනාවෙන් අපිට හම්බෙන්නේ බොහොම සූක්ෂම උපකරණයක්. ඒක නිකන් හරියට මේ කනට වැටිච්චාම කුණුවක් කරන්න තියෙන නාට්ටන්දුවක් වගේ. ඉතින් ඒකට උදැල්ලෙන් තවලෙන් අයින් කරන තරම් කුණු කන්දලයක් වැටිච්චාම ඒ පුංචි අඟලෙන් ගන්න බෑ. ඒකට තවල දාන්න ඕනේ. ඒකට උදැල්ල දාන්න ඕනේ. ඒකට බුල්ඩෝසරයක් දාලා අලු කරන්න ඕනේ. වෙන විදිහට කියනවා නම් සීලයෙන් රැකිය යුතු පරි මේ වීතිකම කෙලෙස් මේ සාමිත උපක්‍රමෙන් අයින් කරන්න බෑ. ඒ චාලුක්ති ලෝකිතේ වගේ කරනකොට දෙපැත්තෙම පාර දෙන්න ඕනේ. ඇහැට එන සංඥා ප්‍රදේශය අඩු කරන තැනක ඉඳත් ඕනේ ඒ අතරමැදම ඇහැ පිළිබඳව සම්පජාන වෙන්න ඕනේ. ඊගාවට සම්මිංචිතේ ප්‍රසාරිතේ අත නමනකොට දිගාරිනකොට ඊගාවට සංඝාටිපත්ත චීවර ධාරණි වික්ෂක් වහන්සේ නමක් නම් තමන්ගේ සිවුරු පාත්‍ර ධාරනකොට ගිහියෙක් නම් මේ ඇඳුම් ආහාර ගෙවල් දොරවල් ඒවා පරිපාලන පරිහරණය කරනකොට ඒ සෑම වෙලාවකදීම මේ සම්පජාන්‍ය පාවිච්චි එමුත් ඒකට ඔක්කොම මේ සම්පජාඤ්ඤයේදීලා ආය ගත කරන වෙලාවක තමයි තේරෙයි හරියට හිතඳ උරුක දැම්මා. තමා විසින්ම තමන්ටම දැඩි රාජනියෝග පනව ගන්නවා. ඒක නිසා නිවන නෙවෙයි නම් අපේ ප්‍රාර්ථනාව ඉවර නෙවෙයි නම් අපේ අවසාන මේ එල්ලේ මේක හරි දෙකක් උනක් වෙනවා. මේක හරි කරදරයක් වෙනවා. භාවනා ගුරුවරයා කෙවිතක් අතේ තියාගත්ත හරක් දක්කන කෙනෙක් වගේ වෙනවා. එතකොට නිවන දක්වනවා නෙවෙයි නිවන දක්කනවා වේ. නිවනට දක්කනවා වේ. ඉතින් ආද හුඟක් ඔය ධර්ම දූත සේවාවල් සහ ධර්ම යතන හදාන්නේ දක්කන්න. නමුත් මේ සත්‍යපටාන පෙන්වන්නේ සම්පජාන්න සම්පජාන්න කියන්නේ සොයන් වශයෙන් තමා වශයෙන් මේක දැක ගන්න. ඊ අනුන්ට පෙන්වන එකයි තමන් වශයෙන් දකින්න එකයි අතර විශාල වෙනසක් තියෙනවා. කරුවචන ශාන්තිම ප්‍රබුද්ධයි. උන්වහන්සේ ධර්ම දේශනා කරේ තමන් වශයෙන් දකින්නයි. දැක්කේ නැහැ කියලා නඩුත් නැහැ. නමුත් කවදාකවත් දක්වන්න නම් ගියේ නැහැ. දසබණදී ක්‍රියාත්මක කරන්න ගියේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ සීලය පැනවුවේ. සමාධි ශික්ෂාවය පැනවුවේ. ප්‍රඥා ශික්ෂාවය පැනවුවේ. ඒ නිසා සම්පජන්‍ය කියනකොට තමන්ම මේක පනවාගත යුත්තක් නිසා කවදාකවත් මේකට අහවල් වෙලා අහවල් දෙයක් කළ යුතුයි කියලා දැඩි නීති සංග්‍රහයක් හැබැයි සතිපට්ඨානෙ වැඩෙනවා නම් ඒ කාන්තේම තමන්ට වැටෙනවා වෙනදාට වඩා ඉන්දිය සංවරයක් දැන් ගැලපෙනවා දැන් රසක් දැන් මේ ඉන්ද්‍රිය සංවරය සහිත ඇත්තන්ගේ ආශ්‍රය ප්‍රියයි. ඉන්ද්‍රිය සංවරය පිළිබඳ කතා කරන දේවල් ගෝචරයි. Tamanට වටිනකමක් තියෙනවා. ආනෙතෙන් ආවට පස්සේ බොහෝ දෙනා යන රැල්ල දිහා බලලා මේ ජනප්‍රිය වෙන්න හෝ පොදු දේ කරනවා වෙනුවට මේ ਸਰවඥාන්ත විසින් පෙන්වන දේ හරියට දෝතින් බාර අරගෙන ගෞරවයේ සාදරයෙන් බාර ගන්නන මේ ධර්ම කොටස අහලා තියෙනවා. අහලා කියලා භාවනා කරගෙන යනකොට යනකොට තමයි තේරෙනවා දැන් හොත හොදමලි දානවා වෙනුවට ඒක රැකිල්ලක් ඒක පිළිබඳ වෘතයක් ආරක්ෂාවක් ඔය නිතරම මතක් කරන දෙයක් තමයි අඟුලිමාලි තාම ආදරේ තාම සාදරයෙන් ගුරු භක්තියෙන් තමයි ඇඟිලි 1000ක් ගේන්න හැකියාවක් ඇතුව ප්‍රයෝග ඥානක් යොදවලා වැඩි පටන් ගන්නවා මුල් මුල් කාලේ කිරුවේ මොකද්ද? කපන කපන ඇඟිල්ල ගහක් යට ගලක් යට තිය කිය. පස්සේ ගිහිල්ලා එකතු කරන්න හිතුවා. ඒ මොකද මේක හැමතැනම ඊළඟ හිටියොත් තමයි කුණු ගඳ ගහන්නේ. මිනි මරුවා කියන නම බැඳෙන නිසා. නමුත් අන්තිමට බලනකොට දාපු දාපු තැන්වල කපුටෝ කන. එහෙ නැත්නම් අහුවෙන සතා මේක ගෙනිය. අන්තිමට මාංශ වෙලා. උගා කමාරුවේ මිනිහෙකුට මිනිහෙක් මරනවා කියන කොහොමාරු දෙයක්. පුංචි උපකරණ ඇතන ඒ තරම් සටන් කරලා ගත්ත ඇඟිල්ල අන්තිමට පුංචි අතපසු වේවකින් නැති වෙනවා. පස්සේ කල්පනා කරගත්තා මේ වැඩේ හරියන්නේ නැහැ. ඒ නිසා මේක ඔක්කොම අමුණලා කරේ දාගත්තා. කරේ දාගන්නකම් මිනිස්සයා අහිංසක. කරේ දාගත් දවසේ ඉඳලාම අඟුලිමාල. ඒ ශාර සිල් දකින්න කොට අපි හැංගියන්ගේ සිල් රැක්කට දවසක තේරෙනවා ප්‍රකාශ කරන්නේ. ඒ සිල්ලන්ත බව ප්‍රකාශ කරලා ඊට පස්සේ අර කෙලිලොන් සෙල්ලක්කාර ජීවිතය ඇත්තන්ට පේන්නේ අපි නෝන්ජල් ජීවිත ගත කරනවා. නමුත් අපිට මේ නෝන්ජල් උනත් කමන්නේ මේ සම්පජාඤ්ඤය ගන්න නම් ඒ පරිසරයක් අවශ්‍යයි. ඒ වගේ ආශ්‍රයක් අවශ්‍යයි කියලා අපි අපි විශ්ින් පාවා ගැනීමක් කරන්න ඒකට හොඳ පුරුවක් මේ මේ සම්පදන්නේ පබ්බේ පේනවා. අන්තිම සර්වඥාන්සේ පේනවා මුන්න තරම් උන්වහන්සේ මේ මනුස්ස ජීවිත ගැන හිතුවද අපි ගැන කොච්චර මේ මහා ප්‍රත්‍යාව ගැන කතා කරාට කොච්චර මහා කරුණාවෙන් කතා කරාද උච්චාර පස්සාව කම් මේ සම්පදානකාරී වෝති. භාවනා වැසිකිලියක් තරම් නෑ. වැසිකිලි කැසිකිලි කරනකොට ඒ මේ වේග ධාරාව සතිය සම්පජාන්‍ය කරන්න ඉන්නේ. මේක හුඟ දෙනෙක් හිතනවා ඒ වගේ වටිනා භාවනාවල් සිද්ධ වෙන්නේ දන්දා මාලිගාවේ ඉතර නැත්නම් සමාධි බුදු පිළිමේ ඉතර නැත්නම් මේ මහා දෙනක ඉතරා කරන මේ විකාර රංගපෑම් වල කියලා. නමුත් අපි හොඳටම දන්නවා වැසිකිලි කැටි කරනකොට ඔය මොනවත් නැහැ. බුදු පිළිම පේන්නත් නැහැ මිනිස්සු ඉතර අපිට රංගපාන දෙයක් ඇත්තෙත් නැහැ. අපි දන්නවා ආස්වාස ප්‍රස්වාස වාත ධාරා වගේ මේ අදෝගම වාතේ වැඩ කරන හැටි. ඒක භාවනා කරන්න බෑයි කියලා හැම බුදුහාඳුර වෙන් කරගන්නේ. උන්වහන්සේ මේ කෙලවරවල් දෙකම ආස්වාද ප්‍රසආද වාතය, උද්දාංගම අදෝගම වාතය දෙකම අල්ලලා දෙපැත්ත පෙනෙන එකෙන් තේරුම් ගන්න හැම වාතයක්ම භාවනා කරන්න. එනිසා මේ කරන වැඩේ හොඳ වැඩක්ද නරක වැඩක්ද ප්‍රසිද්ධිය කරන වැඩක්ද පිළිගව කරන වැඩක්ද කියන එක නෙවෙයි අවශ්‍ය කළ කෙන සම්පජඤ්ඤයේදී සොයන් තමා වශයෙන් මේක මතු කරගත යුතු ඥානයක් නිසා උච්චාර ප්‍රසාව කම්මේ කියන බොහෝම සම්භය යන්න පුළුවන් අන්තියක් තමයි මේ පෙන්නේ. ඊට එහා ගිය කියා ගන්න බැරි දේවල් ඇති පුද්ගලික ජීවිතයක ඒක උන සම්පජාඤ්ඤයව දන්නවා. ඒකට උන සම්පජාඤ්ඤයව දන්නවා. ඒ මොකද හේතුව ප්‍රධාන දේවල් අල්ලාගෙන ඒ අනුව පුංචි පුංචි කොටස් වල සම්පජාඤ්ඤයව දාන යනකොට යනකොට ඒ විෂයස දක්ෂකම් පුහුණුකම් ඇති වෙනවා. ඒ නිසා අවසානයේ ගතේ තිතේනි සින්නේ සුත්තේ జాగරිකේ භාසිතේ සුන්නී බා. අර කියාපු හැම අනුපුටාකටසක්ම වෙන්නලා තියෙනවා. ඉnte inte inte දෙමෙ හැකියාවක් ඒ සැක හිතන් දෙපා. ඒ නැහැකියාව දිගේම සම්පජන්‍ය ලක්ෂණ තියෙනවා නම් දිනු කරන්න කියලා උනාචේ විශාල අනුකම්පාවකින් දේශනා කරා. ඒ නිසා අපි මෙතෙක් එකතු කරපු හුඟ කාරණා අපි හිතාගෙන ඉඳ නැතුව ඇති මේක භාවනාවක් කියලා. අපි හිතානේ නැතුව ඇති මේකේ සතිය පිටවන්න පුළුවන් කියලා. සම්පජාඤ්ඤය පිටවන්න පුළුවන් කියලා. නමුත් මේකෙදි සර්වඥ විශාල දොර විවෘතකට දීමක් දෙනවා. Tamanටම Tamanගේ ඒ හැකියාවන් ඒ වගේම අභිමතාර්ථ සුද්ධ පවිත්‍ර කිරීමේ අවස්ථාව. එනිසා යෝගාවචරයට උඟක් දිරිමත් වෙන්න අඩුපාඩු ප්‍රශ්න වළක්වා ගැනීම විශාල ශක්තියක් ගෙන දෙන්නක් මේක. එනිසා අපි කල්පනා කරගන්න ඕනේ අපි 15 වෙනි පැයේදී තමයි අපිට මෙතෙන් එන්න පුළුවන් උනේ. ඒ නිසා සතිපට්ඨාන බැලුවත් දැන් කෙනෙකුගේ ජීවිතය පැත්තෙන් බැලුවත් ගැඹුරක්.